සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝවන් සකසඳ මේ ඉරිමා දිනේ අපි නැවතත් රැස් වෙලා ඉන්නේ සිතිජ සන්තාගාරයේ කතාබහ සඳහා ඔබ හැමෝම දන්නවා සිතිජ කතාබහේ ඇතුලෙන් යන නූල හුය හදවතේ මනසේ ඉම්ගල් හදවතේ මනසේ රාමු ගලවන ප්‍රසාරණය කරන අභ්‍යන්තරික චාරිකාවන් පිළිබඳ සාකච්ඡාවක්. අද මා සමග ඉන්නවා ගිය වතාවේ ඔබත් අපත් එක්ක වාඩිලා හිටපු නදී නදී කම්මැල්ල වීර. නදී ඔබ දන්නවා අපේ කලාකාරණියක් විශිෂ්ට කලාකාරණියක් තරුණ කලාකාරණියක් ඇය මගේ තවසම් කුඩා කාලේ දියණියක් විදිහට මම මම දිගටම ඇයට මගේ මගේ තියෙන මතක සැලකීම නමුත් මම පොරොන්දු වෙච්ච පරිදි එක්තරා විදිහට මිතුරියක් ඒ විදිහටත් මම හොඳටම සැලකන්න පුළුවන් නදී අයවන් අයවන් අපි හිතන්නේ මේ ගිය පාර අපි සාකච්ඡා කරා මේ දුෂ්කරතා වලට මිනිස් මූණ දෙන ආකාරය සහ විශේෂයෙන් අපේ රටේ තියෙන විශාල ගැටලු අපි දුෂ්කරතා දකින්නේ කොහොමද ඒවා පිළිබඳ ඉරණම් සහගත අදහසකුත් තියෙනවා මේ పూర్වයේ කර්මය පිළිබඳ ප්‍රශ්න ඒ වගේ දේවල් තියෙනවා. නමුත් අපි ගිය පාර අපේ සාකච්ඡාවෙන් මතුවනා එක දෙයක් මේ දුෂ්කරතා ඇත්ත වශයෙන් එන්නේ නැත්තම් අපි වැඩෙන වැඩෙන්නේ අපි මිනිස්සු වෙන්නේ නමුත් පරිසරයෙන් බේර ගන්න ඕන පැත්තකුත් ඒ මතුවනා මොකද නදීගම අභ්‍යන්තරික ඒ අත්දැකීම් ගැන කියද්දී අපිට පේන ඇතැම් දුෂ්කරතා මිනිසුන්ට එන්නේ ස්වභාවික කාරණා වශයෙන් නෙවෙයි. සමාජ විසින් නිර්මාණය කරන ලද ගැටලුවක් නිසා ඇති වෙන දුෂ්කරතා. නමුත් අපි දුෂ්කරතාවට පොදුවේ ස්වභාවික මට්ටමින් හරි කොහොම හරි මූණ දෙන්න ඉගෙන ගැනීම තුළ අරවට අපිට පෞද්ගලික මූණ දෙන්න පුළුවන්. හැබැයි ඒවා අපි සදාචාර වශයෙන් බාර ගන්න ඕනේ රටක් සමාජයක් මිනිස්සෙක් විදිහට. සමාජීය වශයෙන් මතු කරන දේවල්. එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා. පුළුවන් නම් ඒව වෙනස් කරන්න. ඒවත් වෙනස් කරන්න අපි මහන්සි වෙනවනේ අර ශක්්‍යතා අර අපේ හැකියාවන් දියුණු කරගෙන ඒ දියුණු කරගන්න වෙන්නේ අර ක්‍රමයට තමයි. නේද? දුෂ්කරතා අපි පෞද්ගලිකව ඔව් මූලදේ ඔව් දැන් මේ සමහර වෙලාවට අපිට ලොකු ලෝකේ සමාජයේ විශාල පෙරලියක් කරපු සමහර සමාජ නායකයෝ, දේශපාලන නායකයෝ, එහෙම නැත්නම් සාහිත්‍යකරුවෝ, ආධ්‍යාත්මික නායකයෝ වගේ අය එහෙම අපිට ගණනාවක් මෑත කාලේ මතක් කරන්න පුළුවන් මේ අපේ යුගයේ උදාහරණයක් විදිහට Mandela Nelson Mandela Nelson Mandela අවුරුදු 27ක් ඉරේ හිටියා. රොබන්ස් අයිලන්ඩ් එකේ ඉතාම දරුණු හිරගෙදරක දාලා තිබුණා. ඇත්ත වශයෙන්ම හිරේට යන්න පෙර තරුණ මැන්ඩෙලා කියන්නේ ඔහුට තිබිච්ච චෝදනාවත් දකුණු මේ අප්‍රිකානු කොංග්‍රස් එකේ එක ඒ කාලේ පැහැදිලි ධාරාවක් තිබුණා ටිකක් ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ වැඩ ත්‍රස්තවාදී කියනකොට ප්‍රචණ්ඩ. එතකොට මේ ප්‍රචණ්ඩ ක්‍රියාදාමයන් තිබුණා ඒ අධිපති ධවල අධිපති දැපටයිඩ් එකට විරුද්ධව. ඒක සාධාරණීය කිරීම කරුවොත් තිබුණා. ඒගොල්ලෝ එහෙමනම් අපිත් මෙහෙමයි කියන්නේ. සමහරට වෙන ක්‍රමයක්වත් නැහැ කියලා හිතුවා. ඉතින් මැන්ඩලත් ඒ කාලේ එහෙම තමයි. ඒ කියන්නේ ප්‍රචණ්ඩ මාර්ග මාර්ගයේ අනුදත් තත්වයක් තිබුණා. නමුත් ඔහු අවුරුදු 27ක් ඉරේ ගිහිලා එනකොට ඉන්නේ සම්පූර්ණ වෙනම ඇන්දලා කෙනෙක්. ප්‍රචණ්ඩත්වයේ සම්පූර්ණයෙන් අහක දාන හැබැයි කිසි දෙයක් ඒ ආධිපති දහ සුදු ආධිපත්‍ය බාර ගන්න කිසිම දෙයකින් බාර ගන්න හැබැයි ඔහු විශ්වාස කරන්න පටන් ගන්න වෙන පෙරලියක් ඕන අපේ මනුෂ්‍යත්වයේ පෙරලියක් ඕන ඒකට අභිව කරන්න ඔහු ඊට වඩා දියුණු ඉතා දියුණු අදහස එන්නේ ඒ කියන්නේ අර පරිගැනීමේ චේතනාවක් මොකක්වත් අරගෙන නෙවෙයි ඉන්නේ අච්චර අවුරුදු 27ක් ඉරේ දැම්මෙන් පස්සේ තවදුරටත් සුදු මිනිසු කෙරේ හරි වෙනත් සතුරා කෙරේවත් පරිගැනීමේ චේතනාවට වඩා පරිවර්තනය පිළිබඳ අදහසක් එක්කෙන. ඉතින් අර ඩෙස්මන්ඩ් ටූටු කිව්වා ඒක බොහොම ප්‍රසිද්ධව මේ මැන්ඩෙලා හිරේ ගියේ නැත්නම් අපේ මැන්ඩෙලා වෙන්නේ නැහැ කියලා. ඒක හරියටම හරි. <laughs> හරියටම හරි. දැන් ඒක හරි විශේෂයි මොකද වෙන මිනිස්සු හිරේ ගියාට මැන්ඩෙලාලා වෙන්නේ නැහැ. <laughs> අපේ කට්ටියම හිරේ <laughs> ඒක තමයි මම හිතන්නේ ඉතාලම මේ අපි කල්පනා කරන ප්‍රශ්නේ කියන්නේ මේ අමාරු දුෂ්කරතාවයන් අපි දකින්නේ කොහොමද? ඒවට මූණ දෙන්නේ කොහොමද? එක එක අය එක එක අය මේ මූණ දෙන්නේ. දැන් පැකිලි වැටෙන්න පුළුවන් හිරේ දැන් මම කියන්නේ ඉතාල නරක් වෙලා එන්න පුළුවන් තවත් විතරකුත්. වෛරය තව ඒ කියන්නේ මේ හිරේ රාමුවට අහු වෙන්න පුළුවන්. ඒ උගලට අහු වෙන්න පුළුවන්. අවිලා පුංචි වෙලා එන්න පුළුවන්. කියන්නේ වැඩ ශුද්‍ර සත්‍යයක විදිහට එළියෙන් එන්න පුළුවන්. නමුත් ඒ අභියෝගේ නිසා ඊට පස්සේ මැන්ඩෙලා වැඩුණා. දැවැන්තෙක් විදිහට ඉන්නේ ඉතාලේ. නේ? දැන් මේ වගේ පැත්තක් තියෙන අපේ ජීවිතේ දැන්. ඒකට ඒක අපි ඒ අපිට සිද්ධ වෙන ක්‍රියාවලියට අපි දක්වන මේ ඒක අපි බාර ගන්න විදිය සහ අපි ඒක ඒක තුලින් මොකද ඉගෙන ගන්න කියන එක. ඒක තමයි දැන් මොකද අර අපි කතා කරපු තේමාවේ මැන්ඩෙලා හිර යන්නේ අසාධාරණනේ අත් වශයෙන් සමස්ත විකර පද්ධතියක් විදියට. ඔව්. නමුත් ඒකට යා මූණ දෙන්නේ වෙන ක්‍රමයකට. ඔව්. අන්න එතනයි තියෙන්නේ. වැඩි යා ඉගෙන ගන්නවා ඒක. යා සම්පූර්ණ වෙන පැත්තකට බහිනවා. දැන් මේ මේ අපි ගිය පාර දැන් විශේෂයෙන් අපි කතා කරනකොට දරුවන්ට අපි මේ අභියෝගය දෙනවද කියන ප්‍රශ්න වර්ගයක් තියෙනවා. නේද? ඔව්. අපේ ළමයි හදන විදිහේ. මම දැන් ඔබ තරුණ මවක්. ඔව්. ගෙදරක් තියෙනවා යම් කිසි ධාරණාවන් මවගේ පියාගේ සහයමත් වෙන. කොහොමද මේ අභියෝගයට හිතුවොත් අපි? මේ මම හිතන්නේ සුනලංක මේ අපේ මන්දන අපේ සමාජයේ දැන් අපි මේක අර අපේ ඉස්සලා කළුමාලි නාට්‍යනොත් අපි මේක කතා කරන්න උත්සාහ කරා. දැන් ඔය මේ ළමයි හදනකොට මට හිතෙන්නේ අපේ තියෙනවා අපි හැම දෙයකින් මේගොල්ලන්ව බේරන්න හදනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ කරදර වෙන්න තියෙන, අභියෝග වෙන්න තියෙන හැම අවස්ථාවකටම නැදිහත් වෙනවා දෙමව්පියෝ. ඒක දැන් ඇත්තටම ටිකක් ආන්තික තත්ත්වයකට ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ පාසලේ පවා දැන් උදාහරණයක් විදිහට කොන්සර්ට් එකකට මොනවා හරි ළමයික තෝරගත්තේ නැද්ද? ඇයි තෝරගත්තේ නැත්තේ කියන එකට දෙමව්පියෝ ගිහිල්ලා කතා කරලා මැදිහත් වෙලා මං දැන් එහෙම නැත්තම් අපි ඒගොල්ලන්ව මේ මේ ගාක් පහසුකම් ඒගොල්ලන්ට දෙන්න උත්සාහ කරනවා අපිට කරන්නත් අමාරු තත්ත්වයක් මතත් උඟාක් පහසුකම් දෙන්න. ඒ කියන්නේ පහසුකම් කියන්නේ මම කියන්නේ බේර ගන්න හදනවා ප්‍රශ්න වලින්. හැබැයි මට හිතෙන්නේ එහෙම එහෙම කරලා ළමෙක් අපි හදලා අවසාන වශයෙන් මේ සමාජයේම මේ ලෝකෙම යා ජීවත් වෙන්න යන්නේ. ඒ විතරක් නෙමෙයි. මිනිස් එක්ක විදිහට එයා ජීවිතයේ මොකක් හරි අවබෝධයක් පරිඥානයක් ලබා ගත යුතුයි මේක තමන්ගේ අත්දැකීම් හරහා සිද්ධ වෙන්නේ. ඒකට අපි දරුවෙකුට ඒ කියන්නේ මං කියන්නේ මානසික පීඩාවන් අත්දකින්න ඕනේ. ඔව් ඒක හරියි. නේද? ඒ කියන්නේ දැන් මිනිසුන්ගේ කුරිරුකම් හරිය නැත්නම් සරපරුෂකම් වලට හරිය ලක් වෙලා දකින්න ඕනේ. දකින්න ඕනේ ඒක. ඒකට ගොදුරු වෙලා ලබන වේදනාව සහ ඒකට කොහොමද චැලෙන්ජ් කරන්න මට තියෙන ශක්තිය මොකද ඒව අත්දකින්න ඕනේ. අහිමි වීම වෙන්න ඕනි කියලා මම හිතනවා. ඒ කියන්නේ පොඩි පොඩි දේවල් වලින් තම ළඟ තියෙන බඩුවක් කැඩිලා දිනර නැති වෙන එකෙන් හරි ඒක නැති වුණාට පස්සේ ඒක නැහැයි කියලා දැනෙන්න අරින්න ඕනේ. අපි කරන්නේ එකක් නැති වෙච්ච ගමන් වහාම ඒකට තව අක්කර <laughs> එකක් රිප්ලේස් කරනවා. සහ මේ කල් බලාගෙන ඉන්න වගේ එකක් මම හිතන අපි ළමයින්ට දෙන්නෙම නෑ දැන්. දැන් උදාහරණයක් විදිහට මොකක් හරි දරුවට අවශ්‍ය නම් දෙයක් අපි වහාම ඒක කොහොම කොහොම හරි මොකක් හරි කරලා ලෝන් දාලා හරි දුනා හරි කරලා නේ දෙන්නම හදනවා. ඒකෙන් මට හිතෙන්නේ අපි මේ මන් මම මේ දැන් මමත් එහෙම කරලා තියෙනවා මම දැන් ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා අර බලාගෙන ඉඳලා දෙයක් ලැබීමේ වටිනාකම ඒකෙන් නම් යමක් මට දැන් නදියෝ කියන්නේ මට කරුණු දෙකක් එකපාරට මතක් වුණා කියන්නේ අපි නැවත කල්පනා කරන්න ඕන පැත්තක් සහ වැරදියට අර්ථකථනය කරන පැත්තක් අපේ රටේ බොහෝ රට ජාත්‍යන්තර වශයෙන් යුනෙස්කෝ එකත් හරහා සමාජීය සර සෝවියට් යුනියන කරා අපේ රටට ඇවිල්ලා තියෙන අදහසක් තියෙනවා අදහස ගැඹුරින් බැලුවම වැරදි නෑ හැබැයි අර්ථකථනය කරන විදිහ වැරද්දක් තියෙනවා දරුවන්ට හොඳම දේ දිවිය යුතුයි <laughs> ඔව් එහෙම එකක් තියෙනවා එහෙම එකක් තියෙනවා අපි ඔක්කොම පිළිගන්නවා විශ්වාස කරනවා හැබැයි මේ ඔබ දැන් මේ නදී කියන එක හරි බරපතල ප්‍රශ්න මොකද්ද හොඳම දේ අත්දැකීම් හොඳම අත්දැකීම් මොනවද හොඳම අත්දැකීම මොකක්ද මොකක්ද ඒවා අපි අපි නැති කරපුවාම අර දරුවා වැඩේද ඔව් මං හිතන්නේ වැඩෙන්නේ නැහැ කියලා අපි අත්දැකීම් දෙන්න ලැබෙන්න සලස්වන්න ඕනේ කියන බලෙන් නෙවෙයි නරක අත්දැකීම් නරක විදියට නෙවෙයි තව ඕනනම් ඒ අදහසට මෙහෙම දැක එකතු කරන්න පුළුවන් ඕක දැන් ඔබ කලාකාරයෙක් නිසා මේක මම හිතන්නේ අපිට ඒක අර්ථකථනය කරන්නත් පුළුවන් ඒ පැත්තෙන් කලාව පැත්තෙන් දැන් වෛද්‍ය විද්‍යාවේ තියෙනවා ওই ප්‍රතිශක්තිකරණය කියලා ගඩක් තියෙනවානේ. ඒ කියන්නේ මේ ලෝකෙ විස බීජ වලින් පිරලා කියලා අපි ගන්න පිළිගන්නවා. එතකොට බරපතල රෝග තියෙනවා. ඒකට අපි එන්නක් දෙනවා. ඒකට එන්නක් දෙනවා. එන්නක මොකද වෙනවම ටිකක් මර්ධනය කරපු විස බීජයක් ගන්නවා. විස බීජයක්ම එකට දානවා. එතකොට ශරීරයේ ප්‍රතිදේහ. ඒකට මූණ දෙන්න ශරීරයේ හැකියාවක් ඇති කරගන්නවා. ඒකනේ කරන්නේ නේද? ඒකනේ කරන්නේ. එතකොට ප්‍රතිශක්තිකරණය කියන්නේ මේ විස බීජයන් තියෙනවා ශරීරයේ සූදානම් කරනවා ශරීරයේ ස්වභාවිකව තියෙන ප්‍රතිශක්තිය එළියට ගන්න. දැන් සමාජීය සංස්කෘතික ආධ්‍යාත්මික වශයෙන් ඔය ප්‍රතිශක්තිකරණයක් නේ අපි කරන්න ඕන. ඔව්. ඒක ලස්සන ඒක හරි. අපි දෙන්න ඕනේ ප්‍රතිශක්ති කරගන්න. ඒ කියන්නේ පොඩ්ඩක් අර විස වීදේ දෙන්න ඕනේ. දෙන්න ඕනේ. නේ. දීලා යාගේ අතර ශක්තිය හදන්න ඕනේ ඒ විදිහට ඒක ෆයිට් කරන්න. අන්න රයිට්. ප්‍රතිශක්තියක් තියෙනවනේ සමාජීය සංස්කෘතික ආධ්‍යාත්මික ප්‍රතිශක්තිය. දැන් ඒක තමයි මම හිතන්නේ ඔය දැන් ඕස්ට්‍රේලියාවේ ඔබ ඉන්නකොට ඒක හොඳට පේන්නේ ඇති. දැන් සමහර කලා නිර්මාණ තියෙනවා. දැන් කලා නිර්මාණ ප්‍රධාන සමාජ වශයෙන් තහනම් කිරීමක් නැහැ නේ ග්‍රේඩ් කිරීමක් නෙ තියෙන්නේ. ඔව්. ඔව් ඒගොල්ලන්ගේ ඔව් සමහර නිර්මාණ තියෙනවා අnder the guidance කියලා කියනවා දෙමව්පියන්ගේ නැත්නම් වැලියෙක්ගේ guidance එක ළමයට පෙන්වන්න දෙන්නේ හැකියි කියලා. ඒතකොට සමාජයේ ගැටලු සමාජ ප්‍රශ්න අර parental guidance කියලා PG කියලා දාන්න තියෙනවා. ඒත් ඒක තේරුම අරක තමයි. ඒ කියන්නේ ළමයා විවෘත කරන්න අර ප්‍රශ්න වලට. අර ගැටලු වලට. හැබැයි යාට guidance එකක් ඕන. අර ප්‍රතිශක්තිය ලැබෙන්නේ එහෙමනේ. ඒකට මුණ දීලා ඒක කල්පනා කරන විදිය දැනගන්න විදිය තේරුම් ගැනීමක් අවශ්‍ය නැත්නම් යාට අමාරු වෙන්න පුළුවන්. නේ ඊට පස්සේ ක්‍රමානුකූලව ඒ වැඩිමිට ඒ කලාව එක්ක විවෘත වීම අවශ්‍යයි. ඒතර කලාව විතරක් නෙවෙයි ජීවිතෙත් විවෘත වෙන්න එපා නේද? ඒතර ඒ අදහස. ඔව්. දැන් මේ සුණාක දැන් ඒ කියන්නේ ළමයාට අපි අත්දැකීමෙන් වළක්වන්නේ නැතුව අත්දැකීම ලබන්න දීලා අපි පිටිපස්සේ යාට අවශ්‍ය නම් මැරිහත් වෙන නෙමෙයි අවශ්‍ය නම් යාට යම්කිසි ආධාර උපකාර ඕන වෙනවා නමුත් එක්ස්පෝෂර් එක නැත්නම් විවෘත කිරීම සමාජයට අවශ්‍ය කියන එක තමයි මට හිතෙන්නේ ලෝකයේ මේ වැඩ කරපු මිනිස්සු එහෙම නැත්නම් ලෝකෙට අලුත් දේවල් ගෙනාපු මිනිස්සු අදහස් විදිහට හරි නිර්මාණ විදිහට හරි දාර්ශනයන් විදිහට හරි දැන් එහෙම හිතලා බැලුවාම ඒව ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ විශාල අත්දැකීම් ලැබපු මිනිස්සු හරහාගේ හරහා. එහෙම නැත්නම් ලොකු දුෂ්කරතා අනිත්‍යයට වාසනාව නොලැබිලා තියෙන ඉතර දුක්. අන්න ඒක තමයි. ඒ තරම් දුක් කියන්නේ දුක් ඉඳලා විඳලා විඳලා තමයි ඒකට මූණ දීලා හැබැයි يعني මූණ දීමට හැකියාව ශක්තිමත් සත්‍යයෙන් එළියට අවිලා තියෙනවා. ඒ දුක් ඒක අමාරුකම්, ඒ දුෂ්කරතා, දුක, ඒ අභිෝගය එහෙම නොතිබුණා නම් එහෙම කෙනෙක් එන්නේ නැහැ නේ. මං හිතන්නේ එහෙම එහෙම වෙන්නේ නැහැ කියලා. එහෙම කෙනෙක් බිහි වෙන්නේ නැහැ නැත්තම්. මෙතන මට මේ ඒ නිසා ළමයින්ට මේ දුක් දෙන්න කියන එක නෙමෙයි කියන්නේ. නමුත් අපිට අපිට අපි රියැලිටි එකකට මොනද එකක් තමයිනේ අපෙන් බාහිරවත් ඒගොල්ලන් අපි දන්නේ නැතුවත් විශාල අධ්‍යක්ෂින් ප්‍රමාණයකට මූණ දෙනවා. දැන් මම උත්සාහ කරනවා එයාගේ වපසරිය ඇතුලේ එයාට ප්‍රශ්න විසඳ ගන්න. හිත තැලීම් හරි මොනවා හරි ඒක එයා හසුරව ගන්න. එහෙම ඉඩ දීලා ඉන්න. සහ මේ එයාට ලැබෙන්නේ නැති අත්දැකීම් ගොඩක් දැන් අපේ අපේ අපි ජීවත් වෙන මේ මේ රටාව ඇතුලේ නොලැබෙන අත්දැකීම් බොහොමයක් තියෙන නිසා ඒවා දෙන්න මම මම උත්සාහ කරනවා. වැඩේ තියෙන අපේ අම්මයි තාත්තයි බේරන්න හදනවා හුඟක් දේවල් වලින් දැන්. ඔව් ඒක තමයි. නෑ මම තාත්තට හැමදෙස්සම කියන්නේ ඔයා හුඟක් ජීවිතේ දුක් විඳපු කෙනෙක්. ඔයාගේ ජීවිතේ ගත්තාම ඒ තුලින් තමයි ඔයා ගොඩ නැගලා තියෙන්නේ. ඒ නිසා මෙයාට පොඩ්ඩක් ඉන්න දැන් මම කැමතියි මේ ශ්‍රී ලංකාව මම ළමයි සහ දෙමව්පියෝ අතර සම්බන්ධතාවය ගැන හිතනකොට මේ කලිල් ජිබ්‍රාන්ගේ ah. The Prophet කියන um, පොතේ ah. කවි පොතේ කර දරුවෝ කියන්නේ කියලා දෙන එක මේ මට සිංහල පරිවර්තනය හොයාගන්න බැරි වුණා. කමන්න අපි ඔක්කොම මං දැන් කීපයක් කියනනම් මේකේ කියනවා um, your children are not your children. Hmm. Uh, අංගල පුළුවන් නම් hmm. සිංහලෙන් කියන්න. Uh, They are the sons and daughters of life longing for itself. මේක හරිම අදහස් කියලා මම හිතනවා මම මට මතක් කරන හැමදේම they come through you but not from you mm. and they are though they are with you yet they belong not to you mm. මගේ මාත් එක්ක හිටියට මගේ නෙමෙයි මට අයිති නැහැ සහ කියනවා you may give them your love but not your thoughts mm. මට හිතෙන්නේ ඒකත් හරි වගේ. හරි වගේ. يعني හරි අපේ ඔබේ ආදරය දෙන්න නමුත් ඔබේ සිතුවිලි පටවන්න එපා. සිතුවිලි දරුවට පටවන්න එපා. because they have their own thoughts. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේම සිතුවිලි තියෙනවා. You may house your you may house their bodies but not their souls. ඒගොල්ලන් අපි අපේ ගෙදර හිටියට ඒගොල්ලන්ගේ ආත්මය අපේ ගේ ඇතුලේ හිර කරන්න එපා කියන එක. මොකද ඒගොල්ලන්ගේ ආත්මය ඇත්තටම අනාගතය තමයි සැරිසරන්නේ. අපේ ලෝකනේ අනාගතේ කියන්නේ අපි අපි පහු කරගෙන යන තැනක ඉන්නේ වෙනත් තැන. ඔය කියමු මේකට. ආ මේක ටිකක් දිගයි මම ඒ නිසා මේක මේක මම හිතන්නේ මම නිතර මගේ යාළුවොත් එක්කම කතා කරනවා you may strive to be like them. Mm. but seek not to make them like you. Mm. ඉතින් අපි හැමදෙස්සෙම හදන්නේ අපේ ළමයි අපි වගේ කරන්නද මොකක්ද එකක් තියෙනව නේද? කියන්නේ අපි හොඳයි කියලා හිතන එක ඒගොල්ලන්ට හොඳයි කියලා දැන් මමත් කරනවා මේ ඔක්කොම. හැබැයි මම උත්සාහ කරනවා මේ තේරුම් ගන්න දැන් සමහරట్లాට ඇත්තටම ශ්‍රී ලංකන් ළමයින්ගෙන් අපි ඉගෙන ගන්න. ඉගෙන ගන්න හුඟක් ඒවා තියෙනවා. අනිවාර්යෙන්. දැන් ඔය කලින් ජිප්‍රාන්ගේ අදහස් තිබුණේ දරුවෝ ඔබ හරහා ආවට ඔබට අයිති නැහැ. නේද? ඔතනින් ආවට ඔබේ බිලොංගි ගැන ඔබේ අයිතියක් මගේ අයිතිවාසිකම් එහෙමයක් නෙවෙයි. ඔය දීපලක් නෙවෙයි. නෙමෙයි. නේද? ඒ වගේ ඒක තේරුම් ගන්න තියෙනවා. මම නිකන් මාර්ගයක් විතරයි ආව මෙතනට ගෙනා. ඒගොල්ලන් එහෙම ඇවිල්ලා යනවා. ඒගොල්ලෝ යා යුතු ඉස්සරහට. ඒතර අපි ඉන්නේ අපි දැන් ඔය යටින් යන තේරුම තමයි අපි ඒගොල්ලන් පස්සේ ඉන්නේ. පස්සේ කියලා අදහස් කරන්නේ කාලය වශයෙන්. ඒගොල්ලන්ගේ ලෝකේ වෙනස්. ඔව්. ඒක අනාගතේ. ඔව්. ඒක තමයි අනාගතේ. අපි දැකලා නැහැ. අපි දන්නෙත් නැහැ. එතකොට අපේ මේ හෙවණල්ල ඒගොල්ලෝ මත පටවන්න හොඳ නැහැ. ඒගොල්ලන්ට යන්න ඉඩ අරින්න ඕනේ නේද? අපි අපි ඒ වගේ මම හිතන්නේ ඒක තමයි වැදගත් මේ ලොකු අන්තර්ඥානයක් තියෙනවා මේ ජීවිතයේ චාරිකාව ඒ වගේ දෙයක්. ඒක මේ මම හිතන්නේ ඒක අමාරුයි හැබැයි මේ දෙමෝපියන්ට මේක තේරෙන්නේ. හරි අමාරු. විශේෂයෙන් දැන් කාලේ මොකද්ද අපි දරුවෝ හදන එකේ ලොකු මේ රසල් රුවන් තීමයි නිතරම කතා කරනවා. තියෙනවා මේ ඕකත් මම දන්නේ අංකල් බටහිර ඔය ළමා මනෝවිද්‍යාව දැන් ගොඩාක් දරුවෝ ගැන අපි ලෝකේ කතා කරලා තියෙනවනේ. ඒවා ඒවත් ඇවිල්ලා ඒවැනුත් විකෘති වෙලා මොකක්ද ලොකු වැඩි හිටියොත් ස්ට්‍රෙස් එකේ ළමයිනොත් ස්ට්‍රෙස් එකේ එකක් නේ තියෙන්නේ අපි. ඔව් ඒක අපි සංකීර්ණතාවය තියෙන දැන් ඒ දැන් සමාජයේ එකම ප්‍රශ්නයක් තනිව නැහැ තියෙන ප්‍රශ්න අන්‍යෝන්‍යව තියෙන. අපි තමයි ඒක ගලවලා මෙතනින් මේක මුල් වුණා කියලා දැන් වැඩි තියෙන ළමයා ඉන්න වටපිටාව පාසල් පද්ධතිය සමාජය ඔක්කොම විවිධාකාරයෙන් රෝගී වෙච්ච තැන් තියෙනවානේ අපේ සම්බන්ධතා ඔක්කොගේම අවුල් තියෙනවා. අපි අපිත් එක්ක තියෙන සම්බන්ධය අවුල්. අපි අනිත් මිනිස්සුත් එක්ක තියෙන පොදුවේ මේ රටේ සමාජයේ අවුල්. ඒතකොට එළියට බහිනකොට අනාරක්ෂිතයි, ගැටලු ගොඩයි. ඊකට අපි පරිසරයත් එක්ක තියෙන සම්බන්ධයත් අවුල් වෙගෙන යනවා. අවුල් වෙලා හොඳටම. නේ? ඔව් පරිසරයත් එක්ක ස්වභාවික. ඒක තමයි. ඒකට අපි සමහරට දැන් නදීටත් වඩා දැන් මගේ අර කවි පොතේ තියෙනවා මගේ පුංචි කාලේ ගොඩාක් ස්වභාවික පරිසරයට සම්බන්ධයක් තිබුණා ලොකු සම්බන්ධයක් තිබුණා. ඒ සම්බන්ධය නැත්තම් මම නෙවෙයි මේ. නේද? ඒකත් ඒ අත්දැකීම් වල කොටසක් ඒක. අද ඇත්තටම අංකල් ඒක නම් දරුවන්ට ලැබෙන්නේම නැති. ඒක මම හිතන්නේ කනගාටුදායකයි. ඒක ඊටාම කනගාටුදායක තැනක් මේ මොකද ඒක ඊට පස්සේ මනුෂ්‍යයා හැදිච්ච පරිණාමෙච්ච වැඩිච්ච යාගේ ආධ්‍යාත්මික දේවල් හැදෙන්න ගහකොළ පරිසරයේ වටපිටාව කියන්නේ වතුර ටැප් එකෙන් ඇවිල්ලා මදි. ලලාගෙන යන වතුරේ යන වතුරට පනින්න පුළුවන්, දකින්න පුළුවන් වෙන්න ඕන, විඳින්න පුළුවන් වෙන්න ඕන. ඒක හරි හරි අවශ්‍යතාවයක් ඒක. ඇත්තට ඒ අත්දැකීම නම් දැන් මට මම මගේ ළමයටත් ඒක ලැබිලා නැහැ. අපි ජීවත් ඒක ඒක දෙන්න ඇත්තටම මහන්සි වෙන්න ඕනේ කියලා මම හිතන්නේ. දැන් මේ මට හිතෙන්නේ මට එකපාරට මේ මතක් වෙච්ච දැන් දැන් අපේ දරුවන්ට අපි මේ බෝරින් මොකද කම්මැලි වෙන්න වෙලාවක් නෑ නිකන් ඉන්න වෙලාවක් නෑ නිකන් ඉන්න වෙලාවක් නෑ අපි දෙන්නෙත් නෑ පොතක් දෙනවා එක්ක කියවන්න අපි පාඩම් කරන්න කියන එක මොකක් හරි බලන්න එක්ක එක්කන් යනවා ඒක අපි හරි බිසි <laughs> ඒගොල්ලෝ බිසි කරනවා බිසි කරලා තියෙනවා හරිම හරියට හරි මට සෝමලතා මිස් කියපු දෙයක් ඉස්සරෝයි ළමා නාට්‍ය ගැන කතා කරනකොට මට මතකයි කියනවා මේ මිසුත් ගමක හැදිච්ච කෙනෙක් මේ ලස්සන ළමාවියක් ගෙවපු ඔය අංකල් කිව්වා වගේම සවුන්ඩ් ස්වභාව සවුන්ඩ් පරිසරයත් එක්ක. ඉතින් ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා මේ කාලා බත් එක කාලා ගිහලා peer ගස් උඩයි අර වත්තේ පිටියේ ඇවිදලා ගමේ ඇවිදලා ඉතින් හරි වෙලාව තිබුණා. ඉතින් ඒ වෙලාවේ තමයි අර මොනවායි මේ කුරුම් බැටි මැෂින් හදන්නේ හරි. ඉගෙන ගන්න 아무තු ඉගෙන ගැනීම ඔක්කොම තිබුණා. ඔක්කොම තිබිලා තියෙනවා. ඉතින් දැන් අපේ ළමයින්ට පොඩ්ඩක් නිකන් ඉන්නකොට ඒක කම්මැලි කියනවා. එහෙම එකක් දැන් වෙලා තියෙන මොකද ඒකට වැරද්ද අපිමයි නේද? එතකොට කම්මැලි නැති ඔලෝකෙ මුකුත් අලුතෙන් ක්‍රියේට් කරන්නත් බෑ. නිර්මාණයක් කරන්න නම් මොකද නොකර ඉන්න වෙලාවල් තියෙනවා. අලස සෝයක් කියලා එකක් විඳින්න මන් දන්නේ නැහැ. ඒක නැති වෙලා කියලා මට හිතෙනවා ඒක අපරාධයක්. ඉතින් ඔය ස්වභාව ධර්මයත් එක්ක ගත කරන කාලය කියන එක මම හිතන්නේ නැතිකම තමයි ඒක ඒක තියෙන්නේ. ඔතන ඒ කියපු එකේ අම්මගෙන අද ඉන්න අම්මලාට ඒගොල්ලන්ට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ දරුවෙක් පැත්තකට නම් නිකන් කල්පනා කරන විදිහට අම්මා බය වෙනවා මොකද Taman නොදන්න දෙයක් කරන්නේ මොකද එයාගේ ඔළුව යන දේ පේන්නේ නැහැනේ නේ ඒකට තීරණ දෙයක් කරන්න ඕන Tamanට තීරණ දෙයක අම්මා මේ ළමයා ඉන්න ඕන වගේ ඔව් ලියන්න ඕනේ කියලා. මොකක් හරි යාට තේරෙනවනේ. දැන් මොකක් හරි අඩු ගන්න මේ කෝම විද්‍යාව බලන හිටියත් මම පැත්තකටලා නිකන් හිටියත් ලොකු අතවාසිය ඒ වෙලාවේ වෙන්න පුළුවන් ළමගේ තාම වැදගත් වෙලාව. යාගේ ජීවිතේ මොන හරි ලොකු කල්පනාවක් ලොකු තමන් හොයාගන්න තැන. මේ දෙක තමයි කපලා දාන්නේ. අම්මට ඕන තමන්ට දැනෙන තේරෙන දෙයක් කරන්න. ඔව්නේ. ඒකයි අපි කලබල වෙන්නේ නේ. කලබල වෙන්නේ ඒකයි. නමුත් දැන් අපේ පුංචි කාලේ අපි බැලුවොත් ඒ වගේ අවස්ථා කොච්චර තියෙන්නද අපිට එහෙම මේක නොතිබුණා නම් හරි හරි අපරාධයක්. ඔව් එහෙනම් ඉතින් ඔව් දැන් සුනිලංගල් කිව්වේ මම එහෙම මම සුනිලංගල් නෙමෙයි කියලා එහෙනම් ඒ අත්දැකීම් ටික ලැබුවේ නැහැ. මගේ තියෙන පුංචි කාලේ මම අපි හිටියේ වැවක් ගාන රාත්‍රී 36 ගාන මම සමහරට පැය ගණන් වැවේ ඉන්න අද මගෙන් ඇහුවොත් මොනවද කරේ කියලා මට කිසිම උත්තරයක් නැහැ. බලාගෙන ඉන්නවා. නැත් හැබැයි කිසිම කම්මැලිකමක්වත් මොකක්වත් එහෙම ප්‍රශ්නකුත් නැහැ. ඒ කියන්නේ හරීම එන්ගේජ්. හැබැයි වෙන දෙයක් ඒකේ. ඔව්. කරපු දෙයක්වත් නැහැ. නැහැ. ඔව්. බලාගෙන ඉඳලා සමහර වෙලාවට හිතේ ඉඳලා කල්පනා කරලා ඒ වගේ දැන් මම කියන්නේ අන්නේ ජීවිතේ දරුවන්ට අපි උන්ටම අහිමි කරලා තියෙනවා. නේ? ඒක තමයි අපිටත් අවශ්‍ය දරුවන්ට කරන්නේ නෙවෙයි. මේ අපිට ඕන නිකන් ඉන්න පුළුවන් වෙන්න ඕන. වැඩ නොකර. වැඩි හිටියට. වැඩි හිටියට. වැඩිහිටියන්ට ඒක අත්‍යවශ්‍යයි. මේ මොකද දැන් අර අපේ යුගයට ආපු ලොකු ගැටලුවක් තියෙනවා ඒක ඔය ඕනම් කියන්න පුළුවන් මේ ධනේශ්වර ආර්ථික ක්‍රමය සහ ඒකත් එක්ක එන මේ අගයුම් එක්ක එන්නේ ඒක අපේ පරණ ඉඳලම ඇවිල්ලා තියෙනවා මේ කාලේ රන්හා සමානයි ඉතින් ඔව් මේකත් තියෙනවනේ කියලා <laughs> ඒතර ඒක අද තියෙන අත් වශයෙන් කාලේ තියෙන කපල විකුණන්න කෑලි විකුණන්න එක්කම වටිනාකමක් තියෙනවා නේ ටයිම් එකට දෙනවා. ඒතර කාලය කියන්නේ ජීවත් වෙන එකක් නෙවෙයි. ඒක පාරිභෝගික යම්කිසි භාණ්ඩයක් බවට පත් වෙනවා. දැන් ඒකත් එක්ක තියෙන භයානක දිවිල්ලක් තියෙනවා. නිකන් ඉන්නවා කියන්නේ අපරාධ. ඒතර මම ඔය විදිහට හිතලම තිබුණේ නැහැ. ඒක ගැන කාලය රන්හා සම්බන්ධයි. ඒක හරි භයානකයි මට. භයානකයි. ඔව්. ඒ කියන්නේ ඒක පොඩ්ඩක් පොඩ්ඩක්වත් නාස්ති කරන්න හොඳ හොඳ ඒ කියන්නේ නිකන් ඉන්නවා කියන එක ප්‍රශ්නයක් ඇතුළට නේ ඉතින් හැබැයි ඔය හොයාගත්ත දේවල් මිනිස්සු ගැඹුරු දේවල් ඔය නිකන් ඉන්නා වගේ වැඩවල තමයි ඒක වෙන්නේ මොනවද කරන්න ගියා මොනවත් වෙන්නේ නැති අවස්ථා තියෙනවා නේ එතන ඒ වගේ පැත්තක් තියෙනවා මම කියන බෑ දරුවන්ගේ ජීවිතයේදී අපිට කල්පනා කරන උගාක් දේවල් තියෙනවා මේ අපි ඒගොල්ලන්ගේ රිජිම් එකකට දාන්න හදන එක හරි හරි හරි අපරාධයක්. ඒකේ යම් කිසි මොකක්ද කියන්නේ ඒගොල්ලන්ට අභ්‍යන්තර ශික්ෂණයක් සඳහා දේවල් පුහුණු කරන එක හරි. ඒක අවශ්‍යයි නේද? කල්පනාකරණය කරගන්න, කාලේ කල්පනාකරණය කරගන්න ඒ ඒක අපි පරිස්සම් කරගන්න මේ අදහස. සහ සෞඛ්‍ය පැත්තෙන් දින ඔව් ගණන් ජීවිතයේ දිනදා කල්පනාකරණය කරගැනීම අවශ්‍යයි. නමුත් අර මේ දැඩි රෙජීම් එක කියන එක උගක් පරිස්සමින් බලන්න ඕනේ කියන්නේ අපි අර ඒක එහෙම අවශ්‍ය නැහැ කියන ඕනක් හිතන්න. මට හිතෙන්නේ ඒකෙන් ළමයින්ව මේ මම දන්නේ මේ මේ දැන් මට දැන් මමත් දකින්නෝනේ මගේ සමකාලීන මිතුරියන්ට දරුවෝ ඉන්නවා. ඒක එක ගෙවල් වල එක එක විදිහයිනේ ඒක සිද්ධ වෙන විදිය. එතකොට ටිකක් නිදහසේ ළමයින්ට ඉන්න අරින දෙවෝපේ හුඟක් බයයි එහෙම ඉන්න හරි. නැත්තටම අංකල් ඒක තම විශ්වාස නොකරනවත් නෙමෙයි. දැන් මේ මට මතකයි අර කළුමාලි නාට්‍යයේ එක ඩයලොග් එකක් තිබ්බා. ඒක මේ රුවන්තිම යා මට එක සැරයක් පෞද්ගලිකව කියපු එකකින් අපි ඒක ගත්තා. ඒක මේ මේ කාලේ මේ හැමෝම කරන වැරදි කරන එක හරි සුරක්ෂිතකමක් දෙනවා කියලා. කියන්නේ අපි හැමෝම <laughs> දන්නවා වැරදි කියලා මේ මේ මේ ළමයිම ටියුෂන් අරගෙන ගිහිල්ලා ළමයට කර හැමතිස්සෙම අර අපි කරන දේවල් තියෙනවා බයටනේ කරන්නේ අනාථ වෙයි මොනවත් කරගන්න බැරි වෙයි එහෙම එතකොට ඒ වැරදි ටික කරන එක ලේසි. ඒක මත රත්යක්ම ඉන්නවා. රත්යක්ම ඉන්නවනේ ඒකට. ඇත්තටම මේ තමන්ගෙම වැරදි කරන එක තමයි අමාරුයි. දැන් දැන් වැරදි කියන්නේ දැන් මම මොකක් මගේ එකක් කරන්න පුළුවන් ඒක කවදා හරි වැරද්දක් වෙන්න පුළුවන්. ඒක සමහරවිට මං හරි ක්‍රමේ හොයාගෙන නොගත්ත වෙනත් පුළුවන්. හැබැයි හැමෝටම තමන්ගේම වැරදි කරන්නත් අවස්ථාවක් තියෙන්න ඕනේ කියලා මට හිතෙනවා. ඒක අපි අවසාන වශයෙන් මෙහෙම කියන්න පුළුවන්. දැන් මේ කියන භයානක රෙජිම් කියන වෙන පැත්තකට මම කියන්නේ දරුණු මේ ආණ්ඩු මේ රජයන් තිබිලා තියෙනවා නුක තියෙනවා මම දැනුත් තියෙනවා පෙත් තිබිලා තියෙනවා තියෙනවා විශේෂයෙන් ඉතාම දැඩි මේ අත්නොමතික පාලකයෝ ආපු වෙලාවට ලංකාවේ එහෙම ඉතිහාසෙ තියෙනවා. මිනිසුන්ට වැරදි කරන්න දෙන්නේ. ඒ කියන්නේ මගේ වෘත්තිය. අත්තරක්වත් වෙන්න බෑ. ඒක ලොකු ප්‍රශ්නයක්. නමුත් මෙන්න මෙතන තියෙනවා හිතන්නේ මූල ධර්මයක් කියලා මම හිතන්නේ. වැරදි කරන්න බැරි සමාජ වැරදි කරන්න ඉඩ නැති සමාජයක නීතියෙන් හරි මොකක් හරි දඬුවම් ලැබෙනවා නම් ඒ සමාජය කවදාත් ඉස්සරහට යන්නේ නැහැ කියන්නේ. යන්නේ නැත්තේ හැම අලුත් පාරකම අඩියකම වැරදි වෙන්න පුළුවන්. නේද? දන්නේ නැති පාරකට යන්නේ. අලුත් දෙයක් කරන්න ගියාම වැරදි පුළුවන්නේ. වැරදි වෙනවනේ. එතකොට කවදාවත් මිනිස්සු අලුත් පාර කියන්නේ දන්න පාර විතරමයි යන්නේ. මොකද ගියොත් ගියොත් අවුල් ඔව් අවුල් මේක ගියොත් අවුල් නෑ. මොකද කොහොමද ගිහිල්ලා තියෙන්නේ. ඔව් ඒක තමයි. ඒක තමයි. තමයි අපි අඳුරම අඳුර දිහාවටමයි යන්න පුළුවන් යන්නේ. හැබැයි කාටවත් ප්‍රශ්නයක් නැහැ. මොකද ඔක්කොම ඒ කියන්නේ ගිහිල්ලා ගිහිල්ලා ඒ පාර හොඳට හැදිලා. ඔව් එතන හැබැයි කිසි දෙයක් අලුතෙන් වෙන්නේ නැහැ. එතකොට මම කියන්නේ මේ වැරද්දක් වෙන්න තියෙන එක නිදහසේ ඊටාම අවශ්‍යතාවය කියලා සමාජයේ. ඔව්. එකම දේ සමාජයට නිදහස තියෙන්න ඕන වැරද්දක් හදා බලන්න වැරදි වෙන්න. හැබැයි දැනුවත් දිගට වැරදි කරන එක වෙනම දෙයක්. ඒක වෙනම දෙයක්. එතකොට මම හිතන්නේ අද අවශ්‍යදී කාලය ගොඩක් ඉක්මනට ඉවර වෙනවා. <laughs> ඉක්මනට ඉවර වෙනවා. අදත් අපි ඊටාම ඕනකම් ස්තුතිවන්ත වෙනවා නදීරා මනම් පිරිට අපිට තාක්ෂණ සහයෝගය ලබා දුන්නා. හිතවත් මිතුරනි එහෙනම් අදත් අපි ඔබට ආයුබෝවන් කියනවා. ආයුබෝවන්. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක